අන්න බලල පෙර හඳින් උදම් වී නැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලල උඩුගුවන් තලේ මාලක්කම කැරගෙන අන්දම් අන්න බලන් පෙරහඳින් උදම් වී දෑත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩුගුවන් තලේ හිඳ මාලක්කම කැරකෙන අන්දම් අනන්ත වූ බර හිසෙන් දරාගෙන වෙස්කටුව පැළඳුව සිරසේ උසෙන් නැගෙන ගිනී දැලෙන් වෙලී ගොස් රණේ රුවට නලලත දිලිසේ අන්න බලල පෙර හඳින් කුදම් වී දැක දෙපා සෙලවෙන අන්දම් අන්න බලල උඩුගුවන් තලේ මාලක්කම කැරගෙන අන්දම් අවුල් හැරෙන් ඉන හැඩෙන් වැසුණු කය රැඳෙන්නේ නෑ කෙනෙකුගේ දැසේ දවුල් හඳෙන් තාලමෙන් වැසීගි කනට වෙනින් කිසිවක් නෑසේ අන්න බලන්න බෙරහඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන්න උඩුගුවන් තලේහිද මාලක්කම කැරකෙන අන්දම් අන්න බලන්න පෙරහඳින් උදම් වී දෑත දෙපා සෙලවෙන අන්දම් අන්න බලා උඩුගුවන් තලේ හිඳ මාලක්කම කැරකෙන අන්දම්